2007 ජූනි මාස 18 වන දින තම භාවනා දිවියේ සම 40 වස සමරන ගරු කොට්ටාවේ සුමන හිමිපාණන් වහන්සේට ප්‍රතිපත්ති ශාසනහිත යෝගාවචර සංගමයෙන් කෙරෙන ආදර භක්ති ප්‍රණාම පූජාවයි මේ. දයාබර හිමියනි. දිවා රාත්‍රී වෙහෙස ජනතා සුභ සාධනයේ පිණිස යන පරමාර්ථය අකුරටම පිළිපදිමින් ජීවිතයේ කටුක අධ්‍යක්ීම් අභිභවනය කරමින් ඔබ වහන්සේ මෙතෙක්ගෙන ආ දිවි මඟ ප්‍රශංසනීයයි. ඔබ වහන්සේ 40000කට අධික ජනතාවට නිවන් මඟ පෙන්වා දී වදාළසේක. මෙත් කරුණා ජලයෙන් තෙත් වූ ලයක් ඇති ඔබ වහන්සේගේ මුවින් ජනිත වූ සුමිහිරි මధుර දහම් හඬ දහරාව අපගේ හදවත් දහම් රසයෙන් කුල්මත් කරමින් තවමත් උතුරා ගලා යයි. මතු යම් දිනයක අනන්ත සසර දුක් කිවා දහම් අමාශුවයෙන් පරම සැනසෙල්ල ලබනාතුරු සෙවණැල්ලක් මෙන් අපි ඔබ වහන්සේ පසුපස ගමන් කරන්නෙමු. මෙත් කරුණා ගුණයෙන් නිම කළ මූර්තියක් බඳ වූ ඔබ වහන්සේ නිවන් දක්නාතුරු අපගේ පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ගුණ සුවඳින් සුවඳවත් වූ ඔබ වහන්සේගේ ශීල සුගන්ධය දන හදවත් පුබුදු කරමින් දස අත පැතිරී යන්නේය. අපගේ දෙනෙතින් ගලා හැලෙන निराமிෂ සතුටු කඳුලින් ඔබ වහන්සේගේ පාපියුම් දෝවණය කරමු. 2007 අගෝස්තු මාස පළමු වෙනිදාට සැත්තෑවන වියට පාතබන ඔබ වහන්සේට අපි දිගාසිරි පතමු. ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් යෙහෙන් වැජබේවායි අපි ආශිංසනය කරමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ භක්ති ප්‍රණාමය පිළිගනු මැනවි. ඔබ ගුණ ලොව දස අත පැතිරේ මල් කැල් ඔබ වෙනුවෙන් පිබිදේ අසරණ දන සිත නිති සැනසෙන්නේ සමිදුනි ඔබ නාමෙන් සමිදුනි ඔබ නාමෙන් සමිදාලෝ සමිදානෝ සමිදානෝ බොදුවන්ගේ මන කුල්මත් වේ ධම්මී රස විඳ විඳ ඔබගේ බොදුවන්ගේ මන කුල්මත් වේ ධම්මී රස විඳ විඳ ඔබගේ අවනිවනත ඔබ මග පෙන්වන්නේ හිමියනි කරුණාවෙන් හිමියනි කරුණාවෙන් සමිදානෝ සමිදානෝ සමිදානෝ හිමියන්ගේ අරහත් වූ ඕරස පුත් බව සනත කළේ බුදු හිමියන්ගේ අරහත් වූ ඕරස පුත් බව සනත කළේ මෙත් කරුණා ගුණයෙන් විහිදෙන්නේ සමිදුනි ඔබෙනා සමිඳුනි ඔබ නාමෙන් සමිදානෝ සමිදානෝ සමිදානෝ සම්බෝ කොළ ශ්‍රී සම්බෝධි ආරාමය ගොඩ නැසුබගේ වෙනිවැල් කොළ ශ්‍රී සම්බෝධි ආරාමය ගොඩ නැගු ඔබගේ දම් රසයෙන් දන සිත් සැනසෙන්නේ সামিদুনি হবে নামেন সামিদুনি হবে নামেন স্বামীদানো সামিদানো স্বামীদানো সম্বোধী অবগুণলো ගස අත පැතිරේ මල් කැල් ඔබ වෙනුවෙන් පිබිදේ අසරණ ධන සිත් නිතිසනසෙන්නේ සමිදුනි ඔබනාමෙන් සමිදුනි ඔබනාමෙන් සමිදානෝ සමිදානු සමිදානු සම්බෝධි සමිදානු සමිදානු සමිදානු සම්බෝධි සමිදානු සමිදානු සමිදානු සම්බුද්ධ ශාසනවරේ දිලේනා සඳෙක් වන් සුමනාභිධාන සමිඳුන් කරුණා ගුණෙන් යුත් බුද්ධාදිරත්න බලයෙන් සරදී සදාකල් වන්දාමි පාකමල මම් පතමින් දිගාසී